අවශ්‍යයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියන් වහන්සේ අපි අද ධර්ම සාකච්ඡාව ප්‍රශ්න විචාරතක වැඩ පිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපි ඍජු මාත්‍යයෙන් කර්මාංගිලා සිටිනවා අවසරයි ස්වාමීන් වහන්සේ මගේ මූල කර්මස්ථානයේ වන්නේ ආනාපාන සති භාවනාවයි මම පරයන්කයට ගිහින් වාඩි වී ආශ්වාසය හා ප්‍රශ්වාසයට හිත යොමු කරනවා. එවිට මට ආශ්වාසය දැනෙන ආකාරය වන්නේ සුළඟක් ඇවිත් නාසයේ කෙළවර වැදෙන්නක් වෙන්නේ. ප්‍රශ්වාසය දැනෙන්නේ එම සුළඟ නැවත යන්නක් වෙන්නේ. ඒ වගේම ආශ්වාසය දැනෙන විට උණුසුමක්ද ප්‍රශ්වාසය දැනෙන විට සීතලක්ද දැනෙනවා. එක වේලාවක් ගිය පසු ආශ්වාස හා ප්‍රශ්වාසය දැනීම අඩු වේ. ඉන්පසු ආශ්වාස හා ප්‍රශ්වාස නොදැනේ. මේ සඳහා කමක් කුමක් කළ යුතුද ස්වාමින් වහන්සේ? සක්මන් භාවනාව කිරීමේදී මට වම් කකුල තබන විට සැහැල්ලු ගතියක්ද ඒ වගේම දකුණු කකුල තබන විට බර ගතියක්ද දැනෙනවා මේ කරගෙන යන විට විවිධ සිතුවිලි සිතට එයි ඒත් එම සිතුවිලි අමතක කර නැවත සක්මන්ට සිත එළිය හැක ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා දේවාන් සරණයි දෙකේදිම මේ අරමුණත් එක්ක නිකන් කී වෙන තාල වෙනතට වැඩි වෙලාවක් ඉන්න පුළුවන් ගතියක් ඒ වගේම අර අරමුණේ අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනු ව්‍යංජන දකින්න කච්චුත් තියෙනවා. ඉතින් මේ විදිහට ආනපානිය ගත්තොත් ඒ ගුරුසු අවස්ථාව මධ්‍යම අවස්ථාව සියුම් අවස්ථාවටපත් වෙනකොට තමන්ට හිතට දැනෙන දේ එක පිටිකින් වැදගත් වෙනවා විනිශ්චයට. එතකොට තමන්ට මේ තිබිච්ච යමක් නැති වුණා, පාළු වුණා, තනි වුණා වගේ වැට වෙනවද? එහෙම නැත්නම් තිබිච්ච බරක් නැති වෙලා තුවාලයක් සනීප වෙලා තිබහක් නිමිලා වගේ Tamanට සාන්තිදායක තත්ත්වයක් වෙනවද කියන එක මේ තොරතුරට එකතු වෙච්ච පුළුවන් නම් එකතු කරන්න පුළුවන් තවත් වටිනා තොරතුරක්. ඉතින් ඒක මේ වෙලාව හරි කමන්න ඉදිරිපත් කරන්න කැමති නම් සුද්ධ කරලා කියන්න පුළුවන් මේකයි කරන්න ඕන කියලා සක්මන් කරනකොටත් මේ වගේ මේ වම මෙහෙමයි දකුණ මෙහෙමයි කියලා වැටෙනකොට මේ විදිහට වම දකුණ අත නෑර ඉවර කීයක් වටහා ගන්න පුළුවන්ද? දිගට සතිය කඩා ගන්න සුපාත් ගන්න පුළුවන්ද කියලා බලලා ඒ විදිහට විනාඩි 10ක් 15ක් විතර යනවනම් මේ වම හැල්ලුයි දකුණ බරයි කියන වගේ වම ඔසවනකොට කොහොමද වම තබනකොට කොහොමද දකුණ ඔසවනකොට කොහොමද දකුණ තබනකොට කොහොමද කියලා එක පියවර දෙකට කරලා ඒ දෙක ගලපනවා. ඉස්සෙල්ලා වම දකුණ ගලපලා පස්සේ වම් පියවර ඔසවනවා තබනවා කියලා දෙකට ගලපනවා. දකුණු පියවර ඔසවනවා තබනවා කියලා දෙකට ගන්නවා. ඒකත් ඒ විදිහට විනාඩි 10ක් 15ක් නඩත්තු කරන්න පුළුවන් නම් තමයි අපි ඉගෙනට යන්නේ. ඒ නිසා මේ තියෙන එක වැඩෙන්න කටයුතු කරන්න වැඩෙන්න කටයුතු කරන ගමන් තවත් තොරතුරු ආශ්වාස ප්‍රශ්වාසයේ සංසිඳනකොට මොනවද Tamanට හිතට බයක්ද දැනෙන්නේ සතුටක්ද කියන එකත්. වම දකුණ එක දිගට විනාඩි 10 15ක් කරගෙන ගිහිල්ලා වමයි දකුණ ගලපනවා වගේ එසවීම සහ තැබීම ගැලපීම තමයි කරන්න තියෙන්නේ. ඉතින් අපි ඊගා ප්‍රශ්නට අනිස්සලයි ආනපන සංසිඳ කොට මොකද්ද වැටෙන්නේ කියලා කියන්න කැමති නම් මේ ප්‍රශ්නේ අපි තවදුරටත් සාකච්ඡා කරනවා නැත්නම් අපි ඊගා ප්‍රශ්නට යන්නයි බලාපොරොත්තු වෙන්නේ. ගප්ත ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී හුස්ම ඇතුල් වීම පිටවීම ගැන සිත යොමු කළෙමි. බොහෝ වෙලා යනතුරු සිතට නොඑක් සිතිවිලි පැමිණි අතර එය සිතේ ස්වභාවයයි සිතමි. එහෙත් තවත් වේලා ගිය පසු යටිකය ඇති බවක් නොදැනුණු අතර උඩුකය යන්තම් පවතින බවක් දැනුනි. නමුත් හුස්ම නාස්පුඩු අතරින් ඇතුළීම පිටවීම පමණක් දැනුනි. යහලුවකගේ අතක් ඇඟේ දැවටීමෙන් භාවනාව නතර කෙලෙමි. මේ සංසිද්ධිය සංසිද්ධිය කරුණාකර පාදා දෙන්න. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව ඇඳේ දිගාවී කරාට කමක් නැද්ද? වරණ පුරාත් කාලයේදී කරුණාකර පහදා දෙන්න ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. මේ ආශ්වාස ප්‍රශ්වාසය ගැන විස්තරලින් අදහසින් නෙවෙයි ලියලා තියෙන්නේ අන්තිමට කියනවා ආශ්වාසයත් ලිම්පිටියුම තියෙනවා කියලා ඉඳ ගන්නකොටම මේ ආශ්වාස ප්‍රශ්වාසයේ හිත යෙදුවා විවිධ හිතවිලි තියෙනවා කියලා කිව්වට ආශ්වාස ප්‍රශ්වාසයේ එකක්වත් දැක්කද කියන එක ලියලා නැහැ. ඉතින් ඒ தත්ත්වයේ අර්ථය ඉඳද්දි මේ තමයා හැතපිලත් මේක කරන්න පුළුවන්ද කියන වට යන්නම නිසා එක සැරයක් හරි මේක වැඩමුළුවකට හරි ගමන්නේ එක පැයකට හරි ගමන්නේ මං ආස්වාසේ දක්නකොට මෙහෙමයි ප්‍රස්වාසයේ දක්නම කියලා සම්පූර්ණ විස්තරයක් කරන්න පුළුවන් නම් විතරයි එයාට මේක විවිධාංගීකරණය කරන්න දියුණු පවුණු කරන්න අත දෙන්න පුළුවන්. නිසා ඒ ලියන එක නා මේ කතා කරපු එකනට කියන්න පුළුවන්ද මේ හිතවිලි තියෙද්දි හරි කමන්නේ නැතුව හරි කමන්නේ ඒ මුල් ඉඳගෙන හිටපු වෙලාවේ ආස්වාස් ප්‍රසවාස වැටහිච්ච ස්වරූපේ එහෙමනම් ඒ අනුව කියන්න පුළුවන් නිදාගත්තත් මේ කිරුවට කමක් නැති කියලා. මුල් ටික කියා ගන්නත් බැරි නම් තව විස්තර හොයන්න ගියොත් තව පටලවෙන්න ඉඩ තියෙනවා. කැමැතිද සාකච්ඡාවට සම්බන්ධ වෙන්න? එහෙම නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාව කරගෙන යන අතර සාමාන්‍ය වේගයකින් සක්මනේ යෙදුණෙමි. ඉන්පසු ඉතා සෙමින් සක්මන ආරම්භ කිරීමේදී මට හරිම පහසුවක් දැනුනි. වරහණ තුලේ එය තද කර බැඳ දැමූ ශරීරය ඒ බැමි ලිහිල් කළා වගේ. ගුවන් යානයකින් ගමන් කරන විට එය මහ පොළොවට බැස්සවීමේදී පපුවට දැනෙන ගතිය වගේ විය. එය එතනින්ම නැතර විය. මම නැවතත් ඒ ආකාරයට සක්මනේ යෙදුනත් ඒ తත්වේ නොදැනුනි. මරණදී යෝගියෙකුට සිදුවන සාමාන්‍ය දෙයක්ද? වහන්සේ දීර්ඝායුෂ ලැබේවා. මේකෙතර වටපිට ටික තියෙන්නේ චක්පනීදි වැටෙන දේවල් ලියනද උත්සාහයක් කරන් තියෙනවා මහන්සියක් වෙලා තියෙනවා නමුත් ඒ ටික ලියෙන්නේ නැහැ. එතකොට එන හැඟීම් වගේ දේවල් කතා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ වම ජීනුවට මෙහෙමයි වැටෙන්නේ දකුණු ජීනුවට මෙහෙමයි වැටෙන්නේ. ඉස්සල ප්‍රශ්නේ නම් ආශ්වාස කරනකොට මෙහෙමයි වැටෙන්නේ ප්‍රශ්වාස කරන මෙහෙමයි වැටෙන්නේ කියා ගන්න බැරුව නැත්නම් ඒක කියන්නක වැදගත් කියලා දන්නේ නැතුව ඒක වර්ණගා ගන්න දන්නේ නැතුව ඒ මතු පිට එන හැඟුම් මරේ මේ කතා කරන්න ගියොත් ආන්දායව වල්පතගත් ආසේ වෙනවා. ඒ නිසා මූල කර්මස්ථානියත් හිත තිබ්බාට පස්සේ වැටහෙන දේ පළවෙනියෙන්ම හාපුරාට ලියන්න පුරුදු වෙන්න ඕන. කියන්න පුරුදු වෙන්න ඕන. එහෙම නැත්නම් ඒ ගුවන් යානාව බස්සන්ට එන වගේ මේ හැඟුම් ඉතින් ඇත්ත කියන්න පුළුවන් භාවනා දුඟක් කරලා මේව වෙනවා. නමුත් ඒකට උනන්දු කරවන්න නරකයි මේ වාර්තා කිරීම තාම දන්නේ නැත්තම්. වාර්තාව පටන් ගන්න Tamanට හරි ගිය වෙලාවේ. ඒකේ විස්තර කරාට පස්සේ ඕන ප්‍රශ්නයක් අහන්න නැත්තම් ඒක ඒක අනුසාරයෙන් උත්තර දෙන්න පුළුවන්. අනේ ඒ ටික දන්නේ නැතුව ඔය වටපිට දේවල් කරන්න ගියොත් ප්‍රධාන දේතියේදී අනු අ අනු අනු දේවල් ගැන කතා කර ගියා වෙනවා. එනිසා දෙන්නට මම කියනවා එක්ක සභාවට ඉදිරිපත් කරන්න නැත්නම් ආයෙසරයක් කොලයක් කරන්න ලියන්න. මම භාවනා කරනකොට සක්මණේදී මෙහෙමයි මට වැටෙන්නේ. පරියන්කේදී මෙහෙම වැටෙන්නේ. ඒ අනුසාරයෙන් නම් ඒතොට කියත හැකියි. එහෙම නැත්නම් ඔය දෙවෙනියට දැන් මේ කතා කරපු එක නා මේක එච්චර විශේෂ හෝ එච්චර බය වෙන්න කාරණාවක් නෙමෙයි. දිගට මේ විදිහට කරගෙන යන්න කියන එක තමයි කියන්නේ. දැන් ස්වාමින් වහන්සේ අවස්ථරයි ප්‍රශ්න කොටස් දෙකක් ආනාපාන සති භාවනාව වැඩිීමේදී මුල් කාලයේදී සතිය පිහිටවීම අස්ථිර විය. කාලයක් තිස්සේ පුරුදු කිරීමෙන් අනතුරුව සතිය පිහිටවා ගැනීමට පුරුදු විය. ආශ්වාසයේ මුලැමැදාග ප්‍රකටව දක්නට හැකිවත් ප්‍රශ්වාසයේ දැකගත හැකි වන්නේ අග පමණි. එමෙන්ම එක් නාස් සිදුරකින් පමණක් ශ්‍රේෂණය වන බව දැනේ. උදරේ පිම්බීම හැකිලිම පැහැදිලිව තේරේ. මා සතිය පිහිටවන්නේ නාස්තිකාග්‍රයේ. දැන් භාවනාව ආරම්භයේදීම හුස්ම රැල්ල සියුම්ව දැක්ගත හැකිය. ඒ දෙස බොහෝ වේලාවක් සතියෙන් බලා සිටිය හැක. දෙයක් දෙපා තිබෙන බවක් නොදැනේ. වන්න රූප ඇඩතල මම කිසි දෙයකට නොදුටු වෙමි. දැන් දකින්නෙත් නැත. මෙහි දුර්වලකම් අඩුපාඩු පෙන්වා දෙනු මැනවි. දෙවනි කොටස සක්මන් භාවනාවේදීද අධීර පහකින් සක්මන් කරමි. ඒ හැම අවස්ථාවකදීම වම් දකුණු පා කෙරේ සිහිය පිහිටුවමි. සිතවිලි ගලා නොයේයි. වැඩි වේලාවක් සක්මන් කිරීමේදී දැස වෙහෙසටපත් වේ. නිදිමත ගතියක්ද දැනේ. මේ භවනාදී වේදීද අඩපාඩුකම් දුර්වලකම් පෙන්වා දෙන බැනවි. උභාසීට දීර්ඝාෂ පතිමි. අධිරේ පහ සඳහන් වෙනවා. පළවෙනි අධිරේ වම දකුණ දෙක ඔසවනවා තබනවා තුන ඔසවනවා ගෙන යනවා තබනවා හතර ඔසවනවා ගෙන යනවා පහත් කරනවා තබනවා පහ ඔසවනවා ගෙන යනවා පහත් කරනවා තබනවා තද කරනවා මේ ඇත්තටම මේ උනන්දු කරපු දේවල් නෙවෙයි මේ හිතාගෙන කරන දේවල්. ඉසික් කරනකොට ඉෂයක් උගෙනවා, අස්කරකොල වැටෙනවා, ගොඩක් දේවල් වෙනවා. පුළුවන් තරම් මම මේ ඉඳගෙන නෙවෙයි මේ ඇවිදිනවා කියන සරල භාවයට ගියා නම් ඔය පස්පිවරක් ඕනෙත් නැහැ. ඒ කමක් නැහැ කරගෙන යනකොට ඔසෝන තබන වගේ පියවර කරන්න මේ මේ පොත්වල තියෙන දේවල් කරන්න හදනවා. ඉතින් ඒක liver වෙලා මට මගෙන් අහනකොට මේ මේකේ හරි වැරදි කියන්නේ කියලා මට මට තේරෙන්නේ මන් දෙන උපදේශ වලට කැමති නැහැ. ගෙදරින් ගෙනා උපදෙස් දීලා එතෙන් ගෙදරින් ගෙනා බේත් බීලා මගෙන් අහනවා ගුණාගුණ කියන්නේ කියලා. ඒක බොහොම සරල වෙන්න මේ වැඩේ කරුණා කරලා. ඒකවල තමයි මේ නේවාසික භාවනාව කරන්න පුළුවන්. මේ කවුරු හරි අහලා තියෙන දුහම දෙයක් මූලික උපදේශ පන්තිවල තිබුණාද මේ ඔසෝන යවනවා, දබනවා, තද කරනවා, පහත් කරනවා මොකක්වත් නැහැ නේ. ඉතින් මේ ටික වැත්තක තියන්න බැරි නම් අර සරල භාවයට එන්න ඉඩක් නැහැ. ඉතින් මුල් කොටසදී ආනාපාන විස්තර කරනකොට වැඩි ප්‍රධාන යුතුයකමක් වගකීමක් අරගන්නේ ආශ්‍රව ප්‍රසවාස විචාර ගන්න එක අතර මෙතන තොරතුරු වගේ ගෑවිලා තියෙනවා. මට ආශ්වාස වැටෙන්නේ මේමයි ප්‍රශ්වාස වැටෙන්නේ මේමයි කියලා එක සැරයක්වත් ජීවිතේ පුරුදු වෙන්න මේක. ඊට පස්සේ කියලා කියනවා මට දැන් ඉඳ ගන්නකොටම ආශ්වාස ප්‍රශ්වාස වැටීම අඩු වෙනවා. තුනී වෙනවා කියලා මේක දෝෂයක් නෑ. අනිත් දවසේ වැටිච්ච දවසේ තිබුණටත් වැඩිය පල්ලයට වැටෙනවා. පටන් ගන්න හැටි දන්නේ නෑ. ඉතින් ඒක පටන් ගන්න හැටි දන්නවනම් කොච්චර වැටෙනවද ප්‍රශ්නයක් නෑ. ඉතින් වැටෙන බව හොඳටම දැනගෙන උඩාතු වලට පණින්න යන්න දෙන්න යන්න නරකයි. මේට යන්න පුරුදු විදියට මෙහෙමයි ආශාසි මෙහෙමයි ප්‍රසආසි. මෙහෙමයි වම මෙහෙමයි දකුණ. ඉතින් පස් පියවරට මම කරනවා මට කලන්ත හැදෙනවා කිව්වාම මම මොනවා කියන්නේ? එක තැනකවත් නැහැ මේ වම తీනකොට මෙහෙමයි දකුණ తీනකොට මෙහෙමයි කියන විස්තර නැහැ. හැබැයි යම් කිසි දියුණුවක් තියෙනවා අර පහුගිටිගේ බැන්න නිසා හෝ බණ කියපු නිසා කියන්න උත්සාහ කරලා තියෙනවා. තාම එල්ලෙවිල්ල නැහැ. ප්‍රමුඛතාවයට ප්‍රමුඛතාවය දෙන්න දන්නේ ඒක නිසා කොලයක් අරගෙන අර ඩබල් රූල් කොලවල අපි ලියන්නේ ආයන්න ලියලා ආයන්න ලියන හැටි. ඒ වගේ කොලයක් අරගෙන අරමුණ මේකයි මිනේ කරා හෝ නොකලා හෝ හැටි මේකයි වැඩ උනේ මේකයි. එහෙම නැතුව කොච්චර වටවලල යන්න ගියත් නරක දේවල් නෙවෙයි. මේකේ කිල වැටෙනවා වැටි දවසේ ධන ආය නැගිට ගන්න බෑ. මොකද මූලික පියවර දන්නේ නැහැ. ඒ නිසා මේ ලියන කට්ටිය අල්ලගෙන මම අනික් කටට ඇහෙන්නයි මේ වනින්නේ. කමඨාන සුද්ධ කරනකොට Tamanට අරමුණ වැටහිච්ච තැනින් කතාව පටන් ගන්නද ඊට පස්සේ මොනවා ලිව්වත් කමක් නැහැ. ඊයේ දන්නේ නැතුව අපි කොච්චර ඉස්සරහට ගියත් දියුණුවට ආය වැටිච්ච දවසේ අසරණයි. අනාතයි. මූලික ටික දන්නේ නැති නිසා. නිසා කමඨාන් සුද්ධ කරන්නේ අපි අන්නේ වගේ අපි හෙටන්ද ගෙදර ගියාට පස්සේ තනියම කරනකොට වැටෙනවා. එච්චම ආයේ කොහොමද මම මුල ඉඳලා හදාගෙන ඉන්නේ කියන එක දන්නේ නැතුව මේවට උඩගෙඩි දුන්නොත් එනිමන් බැන්දොත් අත්තු දව දුන්නොත් අර මුලට නොසලකීම තව දුරටත් කොළමොළ වෙනවා. එහෙම කරන්න එපා. කමඨාන සුද්ධ කරනකොට අනිවාර්යයෙන්ම එකක එක වෙලාවක හරි කමන්නේ මූල කර්මස්ථානේ කොහොමද පේන්නේ කියන එකට වෙලා ගන්න. ඒ හිතෙනවා දෙකේ පන්ති ළමගේ කියලා මේකේ වැඩක් උඩේ ඕවත් කියන දෙයක් තියනවාද කියලා විවිධ විදිහේ කරරින්න හදන නම් කරරියොත් නඩු ඇහෙන්නේ නැහැ. කට උතර ලැබෙන්නේ නැහැ. ඒ නිසා යනම ඇති ඉස්සරහට හිත කියන්න බෑ. නමුත් අර මූලික චොරතුරු නොකියන නිසා මේකේ මොකද්ද මායාවී ස්වරූපයක් තියෙනවා. ඒ නිසා අපි බලමු ඉස්සරහට ඊළඟ තියෙන ප්‍රශ්න වල යගේ අංග සම්පූර්ණ විස්තර තිබුණොත් අපි බලමු මේ ප්‍රශ්න වලට උත්තර වෙන විදිහට ප්‍රශ්න ඉස්සරහට ගන්න නැත්නම් මේ කටියට උනන්දු කරවන්න තියෙන්නේ මූලික කමඨහන් පිළිබඳව ලියලා තියෙන පත්‍රිකාව කියවන්න නැවසර. කියවලා මේකත් ලියන හැටි පොඩ්ඩක් ඉගෙන ගන්න. එතකොට අපිට පුළුවන් සාකච්ඡා කරන්න. අතිපූජනීය ස්වාමීන් වහන්සේ මම ආනාපාන සතිය වැඩිවීමට පරයන්කේ සිටින විට හුස්ම රැල්ල උඩුතලයේ වැදෙනවා දැනුනි. මගේ පපුව සිර වූ ගතියක්ද මට දැනුනි. මේ ඔස්සේම බලන විට අතපය තදවීමක්ද නලියන ගතියක්ද දැනුනි. ඉන්පසු මුළු ශරීරයම වේදනාවක් බවට පත්විය. වහන්සේට තව තවත් බුද්ධ ශාසනය රකින්නට අවශ්‍ය කරන නිරෝගී බවත් දීර්ඝායුෂත් ලැබේවා. මටත් කියන්න දෙන්නේ තව තවත් ශරීර වේදනාව ලැබේවා කියලා කියනවා. මට වෙයි කටට ලැබෙන්නේ වැඩිනේ මට නිවන් ලැබෙනවනේ. අර පඬිස්සාන්සිනකොට ලියුමක් කියවල වනසෙක් කියනවා මේ පුංචාම්මේ මම්මේ ලිව්වා කියන්න පුරුදු වෙනවා අපේ මේ තාත්තට මේ දවස්වල හිම්බිස්සාවක් ඇද්දා සනීපයකට යනවා අල්ලපු කිතර මාම කහින් වැටලා මැරෙනවා ඔබටත් එසේම වේවා කියලා ලිව්වා. ඕත වැලියක් ආශාසයක් දැක්කා මේමයි මේමයි මේමයි ඔබ අන්තර නිවන්සෝ ලැබේවා. මොකද්ද ආස්වාසිය කියලා ලියන්නේ මේක පළවෙනි වාක්‍ය ආයසරයක් කියවන්න ආරම්භයක් තියෙනවා යොමුවක් ගෙනල්ලා තියෙනවා වහාම යනවා අතට පායට වහාම යනවා පපුවට වහාම යනවා වේදනාවට ඔබ වාසිත නිවන්සෝ ලැබේවා ඔන්න ඔන්න වාක්‍ය ඉතින් අල්ලපු ගෙදර මම ගහෙන් වැටලා කොන්ද කරනවා ඔබටත් එසේම වේවා එහෙම තමයි ලියන්නේ පළවෙනි වාක්‍ය කියවන්නේ මම ආනාපාන සතිය වැඩිවීමට පරයන්කේ සිටන විට හුස්ම රැල්ල උඩුතලයේ වැදෙනවා දැනුනි. එච්චරයි. එලි උඩුතලයේ වැදෙන්නේ මොකක් වගේද? පිරිපීඩමැදීමක්ද, සීතලක්ද, උණුසුමක්ද, කම්පනයක්ද, චංච මොකක් වැදීමක්ද කියන එක ගන්න තමයි මේ මුළු පැයක් අපි මේ වාඩි වෙලා මූණට මූණ දාගෙන ඉන්නේ. ඒකේ එන්නේ නැති හැටි බලන්න. ඒ අදාළ කාරණාව කියන්නේ නැතුව ඊගාට පපුව ගැන කියනකට අත ගැන කියනකට කය ගැන කියනකට ඊට පස්සේ දිවංශෝල වේවයි කියලා ඉවරයි. ඉතින් මේක මෙතනදී තියෙන දුෂ්කරතාවය අපි මේ කතා කරන්නේ අද තුන්වෙනි දවසේ. හෙටත් ඕකම් බලාපොරොත්තු අනවන ගැන කතා කරන්න බයලජ්ජාවක් තියෙනවා දැන් පහුගිය දවස් දෙක තුනේම අපි මතක් කරපු නිසා. ඒක යන්තම් කියලා යන්තම් ඈතින් තටා එකක් දාලා පැත්තට යනවා. එනිසා අපි තවදුරටත් කියවලා බලමු. හරියට වාර්තා කිරීමක් ආවොත් අපි බලමු සාකච්ඡාවට නැත්නම් කරුණා කරලා මේ ආස්වාසිය කියලා මන්දි ප්‍රස්වාසයත් කියන්නේ මෙනෙහි කර ඇති ආකාරය හා නැත්තම් ඒක කියලා කොනද වැටුනේ ස්පර්ශය කියන වචනේ හරි. නමුත් ස්පර්ශය කියන්නේ ඕනම කෙනෙකුට භාවනා නොකර කියකි. මම හුස්ම ගන්නකොට මට හුස්මේ ස්පර්ශ වැටුණා. ඉතින් කවුද දන්නේ? වැටුනේ මේකයි කියලා තමයි අත්දැකීම. නැත්තම් අද්දුරු සාක්ෂි නැතුව මට දැනුණා. ඕක පොත් බලලා කිය හැකිනේ. භාවනා නොකර කිය හැකිනේ. ඒක නෙමෙයි අපිට ඕන කරන. භාවනා කරනකොට දැනෙච්ච එක. අපි බලමු ඒ වගේ ලිපිට ලියවිච්ච එක. වාර්තා තියෙනවා කියන. ගරු ස්වාමින් වහන්සේ පරයන්කේදී ඇතැම් විට මම දැන් මෙතන වශයෙන් හිත තැන්පත් වේ. ආනාපානේ වරිමර මතුවද ඒ කෙරෙහි අවධානය යොමු කිරීමට පවා නොසිතේ. මෙහිදී වරින් වර මතුවන ආනාපානයේ දෙස බැලිය යුතුද? නැතහොත් ඒ ගැන අවධානය යොමු නොකොට මම දැන් මෙතන යන විවේකී ස්ථානයේම පුරුදු කළ යුතුද? දැන ගැනීමට කැමැත්තිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ සම්පත් වේවා. ගරුසාමින් වංශ පරයන්කේදී ආනාපාන සතිය පුරුදු කරන අතර ඒ ගැටෙන තැන් නිශ්චිත නැත. එහෙත් ආනාපාන සතිය වැටහේ. වැටෙන ගැටෙන තැන නොසොයා දිගටම වැටෙන අයුරින් භාවනාව කරගෙන යාම උචිතද? දැන ගැනීමට කැමැති වෙමි. වහන්සිට දීර්ඝාෂ වේවා. ගරු ස්වාමින් වහන්සේ සක්මණේදී සමහර විටක පොළවේ උණුසුම් සිසිල් තද මොලොක් ගති දැනෙන අතර විටක පාපැදියක් පදවන්නාක් මෙන් යාන්ත්‍රික බවක්ද දැනේ. විටක සක්මන කෙරෙන අතර පිටත සිට ඒ දෙස බලා සිටින්නාක් වෙන්න දැනේ. මේවා හොඳ ලක්ෂණ බව දැනෙන අතර ඔබ වහන්සේගෙන් වැඩිදුරටත් ඒ ගැන දැන ගැනීමට කැමැත්තිමි. ඊර්වන් සරණයි. ඔව් පළවෙනියෙන් කියලා දෙන ඉඳගෙන ඉන්නව වැටෙනවා. වරින් වර ආනාපාන වෙනවා. ඒකට යන්නද ඉඳගෙන ඉන්න බව වැටහීමට හිත ජනත කියලා. ඉතින් මේකට මට සාක්ෂි වෙන්න නම් ඉඳගෙන ඉන්න බව මම හිතගෙන නෙවෙයි, ඇවිදිනව නෙවෙයි කියලා වැටහෙන්නේ කොහොමද කියන එක මට කියන්න ඕනේ. නැත්තම් මම මම කොහොමද දන්නේ මේ හිතලා කියන එකක්ද නැත්තම් පොතකින් බලලා කියන එකක්ද කියලා? මට ඉඳගෙන ඉන්න බව වැටහෙනවා කියන එක සපේලා උත්තර දෙන්නේ නැතුව ආනපාන යන්නද හිතගෙන ඉන්න ඉඳගෙන ඉන්න බානද කියලා මට කියන්න මට කිසිම සාධකයක් නෑ මට දත්ත දීලා නෑ එනිසා මම ඉඳගෙන ඉන්න බව වැටහෙනවනම් අනිත් එක නැතික බෙදා ගන්න කොහොමද වැටහෙන්නේ මොකද්ද වැටෙන්නේ? ඒ ටික කියා ගන්න බැරිකම දැන් අපි හයවෙනි ප්‍රශ්නේ කතා කරන්නේ. ඊට පස්සේ කියනවා ආනපානේ බලනවා මට හැපෙන තැන වැටෙන්නේ නැහැ කියලා. මම වැටෙන්නේ නැති දේවල් අහන්නේ නැහැ. ඒක මට අවශ්‍ය නැහැ. ආනපානේ ඉන්න බව, සද්දයක් නෙවෙන බව, වේදනාවක් නෙවෙන බව, හිතවිල්ලක් නෙවෙන බව, වම දකුණ නෙවෙන බව දන්නේ කොහොමද? ඉතින් මට දැනගන්න විදියක් නෙමෙයි යෝගාවචරය දැකපේක නා කියන්නේ නැතුව කො කියන්න දන්නේ නැහැ එහෙම නැත්නම් ඉදිරිපත් කළ යුතු වටනාකම තේරෙන්නේ සමහරට ඇත්තටම වැටෙන්න වෙන තේරිසින කොයි දේ හෝ එයත් එක්ක සාකච්ඡාවට බහිඳ නම් මේ වැටෙන්නේ නැතිව කියන්න එපා මම මේ ආනාපානෙ ඉන්නේ සද්දක නෙවෙයි කියලා කොහොමද දන්නේ වේදනාවක් නෙවෙයි කියලා කොහොමද දන්නේ හිතවිල්ලක නෙවෙයි කියලා කොහොමද දන්නේ කියන එක වත් වැටෙන දේ කියන්නේ නැතුව නඩු කතා කරන්න බෑ. එසා මේ ලියපු ලියුම් හයේම කොටු ටික ගහලා තිනවා. වගුවේ කොටු ටික ගහලා තින හැම එකම හිස්. මේ මේ කොටුවට පුරවන්න ඕන බව දන්නවා. ඒ බව පේන කොටු ගහලා තින විදිහ හරි. කොටු වල දාලා කරු නැහැ. ඒකට වල මගෙන් ඉල්ලුවාට මේක මට විග්‍රහ කරලා කියන්න කියලා මට අභිඥාවක් ඔය කියන්නේ හිතන දේවල් ඔක්කත් පේන්නේ නැහැ. මම කතා කරන්නේ මේ කීවිච්ච දේවල් වලට විතරයි. මට කියන්න පුළුවන් උත්සාහය සාර්ථකයි නමුත් තාම අවශ්‍ය කරන කට උත්තර ඇවිල්ලා නැහැ. ඒ නිසා මේ විදිහටම බලන්න තමයි වැටහෙන දේ. අත්දකින්න දේ. එහෙම නැත්නම් අත් විඳින දේ. බබෙක් කතා කරන්න උත්සාහ කරන්න වගේ ඕ උත්සාහයක් ගන්න. ඒකට මට උදව් කරතයි. නමුත් ඒක වසංගනවා කියලා නම් මම කියනවා දැන් වැරදි. ඒක ඉදිරිපත් නොකර මොනවා කතා කරත් ඇති වැඩක් නැහැ. ඒ නිසා මම තවත් බලනවා ඉස්සරහට තවත් ප්‍රශ්නයක් උත්තරයක් හරහා අපිට සාකච්ඡා කරන්න තරම් තොරතුරු ලැබෙයිද කියලා. ගන්න ස්වාමීන් වහන්සේ පැයක සක්මන් භාවනාවකින් පසු සතියේ නිතුව පරයන්කේ වාඩි වී භාවනාවකින් තොරව අය වැඩි වේලාවක් පවත්වා ගැනීමට කටයුතු කටයුතු කර ගතිමි. පසු සියලු සිතුවිලි අමතක කර දමා භාවනාව ආරම්භ කරමි. සිහියෙන් යුතුව ආශ්වාස කරන විට සිසිල් වාතයක් නාසිකාග්‍රයේ වැදී ඇතුළු වෙයි. උණුසුම් වාතයක් නාස්තිලවරේ වැදී පිටව යයි. මෙසේ ආශ්වාස ප්‍රශ්වාස වෙන්වෙන්ව හඳුනාගතිමි. ආශ්වාසයේ අගත් ප්‍රශ්වාසයේ මුලත් නැවත ආශ්වාස ප්‍රශ්වාස දෙකටම ආරම්භයක් බව දැනගතිමි. මේ අතරතුර යම් යම් සිතුවිලි පැමිණියද ඒවා බැහැර කර මූල කර්මස්ථානයට සිත යොදමි. එවිට බාධක මගහැරී ගොස් ටික වේලාවකින් කයේ සැහැල්ලු බවක් සහ සතිමත් බවක් ඇති වේ. පසුව හුස්ම ගැනීමේ වේගය අඩු වී ගොස් නොදැනෙන තත්ත්වයටපත් වූ පසුව මම මට වැටහි ගියේ මේ මා විසින් කළ බවක් හෝ සිදු වූ බවක් නොවන බවයි. ඒ අනුව මේ ක්‍රියාවලිය වායෝ ධාතුවෙන් හටගත් බවත්, කයේ හටගන්නු ලබන සියලු ක්‍රියාකාරකම් ධාතු කොටස් වලට බලපෑමක් සිදු වන බවත් වේ. ගරුතර ස්වාමීන් වහන්සේ හරි වැරදි පැහැදිලි කරන තේක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකෙත් අපි ආනාපාන කියන තැනට එන්න ටිකක් වෙලා ගිහලා තියෙනවා. ජවනිකා කීපයක් විස්තර කළා තමයි. දැන් මම භාවනා පටන් ගත්තා. මෙහෙමයි ආනාපානෙ වැටෙන්නේ කියලා. ඒ විස්තර ටික සාකච්ඡාවට ප්‍රමාණවත් වෙන විදිහට ආශ්වාස වීමයි ප්‍රශ්වාස වීමයි කියන විස්තර තියෙනවා. එතකොට අන්නේ වගේ යම් වෙලාවකට අරමුණ දැන් හරියට මූණ මූණ දාලා ඉන්නේ මුලිච්ච වෙලා තියෙන්නේ ආපాతගත වෙලා තියෙන්නේ කියලා දැනගත්තට පස්සේ ඒකේනා මේ කලාසුකින් ලැබෙන මේ අවස්ථාවය ප්‍රයෝජන වැඩි කර ගැනීම සඳහා ආශ්‍රන්න වැඩි කර ගැනීම සඳහා ධර්ම ඕජා වැඩි කර ගැනීම සඳහා පුළුවන් තරම් අරමුණට ලං වෙලා බලන්න ඒ කියන්නේ අරමුණේ විස්තර අස්තර විස්තර ව්‍යංජන අනු ව්‍යංජන අංග ප්‍රත්‍යංග ආශ්‍රස් ප්‍රසාසි බලන්න බලන්න බලන්න කෙලෙස ඇතුල් වෙන දිනින් නැති වෙන. බාහිර ඉඳලා අරමුණත් එක්ක හිත ලං වෙන්න ලං වෙන්න දෙක අතරමැදට හිතවිලි හොල්මන් කරන්න තියෙන අඩුයි. වේදනාව හොල්මන් කරන්න තියෙන අඩුයි. විහෙද මේ සද්ද ඇහෙන තිනීට අඩුයි. ඒ නිසා මේ වගේ හම්බ වෙච්ච වෙලාවේ පුළුවන් තරම් අරමුණත් එක්ක සමීප කරලා බලන්න. බලන්න බලන්න බලන්න තමන්ට තේරෙන ටික වෙලාවක් ගියාට පස්සේ භාවනාවක් කරන්න ඕනේ යම් ප්‍රමාණයට ලං කරාට පස්සේ ඒක දිගටම යනවා. ඒක හරියට යකඩ කෑල්ලක් කහන්න මුට තල්ලු කරන තල්ලු කරන යනකොට ඒක තැනක් පැනපුවාම කහන්නම යකඩ ඇදලා ගන්න. පෙට්‍රල් ටිකට ගින්දර ලං කරන ලං කරන යනකොට පෙට්‍රල් ට කිට්ටු කරන බක්කල ගින්දර අල්ලනවා. ඊට පස්සේ භාවනා කරන්න ඕනේ. අර මුල් ටික තමයි අමාරු පිළිවෙලට හදලා අර මොනට මොන දාලා ඒක කිට්ටු කරලා නිකන් මීහරක් දෙන්නෙක් විය ගහකට දාලා කිට්ටු කර ගන්නවා වගේ ලේසි නෑ. ඔය දෙන්න හරියට විගහකට දාලා බැඳ ගන්නකම් තුන් හතර දෙනෙක් ඕනේ. ඊට පස්සේ නගුල අතගත්ත අහනවා. ඊට පස්සේ මේ හැර කී කරු. ඊට පස්සේ ඊයේ පටන් ගන්නවා. මේක අර අමුණ ගන්න ටික කියවෙන්නේ නැහැ. මේක නම් උත්සාහ කරලා තියෙනවා කියවනවා. ඒත් පටන් ගන්න තියෙන පැයක් සක්මන් කරයි කියලා වචනයක්වත් නැහැ සක්මන් කරන්නේ. මම පැයක් සක්මන් කරයි කියලා ඒක ඉවරයි. සක්මන් පස්සේ පරයන්කට ගියයි කියලා ඉරියව්ව දිහා බැලුවයි කියලා විස්තර තියෙනවා ඒ ඔක්කොම හිස්තන් තියෙනවා. ඊට පස්සේ කියනවා මෙන්න මේමයි ආශ්වාස වැටුනේ මේමයි ප්‍රශ්වාස වැටුනේ. ඉතින් මේ රචනේ සුද්ධ කරනවා නම් මේ ආශ්වාස ප්‍රශ්වාස වැටෙච්ච දැනින් පටන් අරගෙන අර මුල් වාක්‍ය ටික රචනයේ අන්තිමට බලන්න. මට මේක කරගන්න පුළුවන් උනේ පැයක සක්මනකට පස්සේ. මට මේක කරගන්න පුළුවන් උනේ පැයක සක්මන් කළ විනාඩි 10ක් 20ක් ඉඳගෙන හිටියට පස්සේ කෙනෙක් මුලට දාන්න බෑ. දාපු ගමන් මුස්පේන්තුකින් පටන් ගන්නවා. හිස්තනකින් පටන් ගන්නවා. නොකිය වෙන දෙයකින් පටන් ගන්න. ඒක කිය වෙන දෙයින් පටන් ගන්න අන්තිමට මේවා දාන්න. ඒ වගේම හැම අරමුණට මුණට දාපු ගමන් අරමුණත් එක්ක සමීප වෙන්න, උච්චන්න වෙන්න, ආසන්න වෙන්න පුළුවන් තරම් ක්‍රමසහවිදි හොයන එකයි තියෙන්නේ. ඉතින් සරල දේ තමයි කියන්නේ වැඩි වේලාවක් අරමුණ ඇසුරු කරනකොට ඉබේම කිට්ට වෙනවා. වැඩි වේලාවක් අරමුණ ඇසුරු කරනකොට ඉබේම කිට්ට වෙනවා. ආනේ ටික යෝගාවචරයට කරගන්න ඉස්සෙල්ලම මේ වල්මී හරක් දෙන්නෙක් වගේ අරගෙන ඇවිල්ලා එක විය ගහට දාලා බැඳ ගන්නවා වගේ ලේසි නෑ. ඒ මීහරකගේ සහයෝගය නෑ ඒකට. අයිතිකාරෝ දෙන්නේ කි මීහරක් දෙන්නෙක් වෙන්න පුළුවන්. ඊගාට දාලා බැඳ ගන්නකම් කරන වැඩ පිළිවෙති යෝගාවචරය ඉතාමත්ම සුවච චීකරු කෙනෙක් වශයෙන් ඊයේ පටන් අර ගන්නවා. පස්සේ තමයි ඊයේ පටන් අර ගන්නවා. එතකොට කියනවා එතකොට මේක ඉබේ සිද්ධ වුණාක් දන්නෙත් නෑ මම කෙරුවද කියලා දන්නෙත් නෑ. කියන්නේ ධර්මයේ වැඩ පටන් ගන්න තියෙනවා තමයි තියෙන බලන එක විතරයි. අන්නේ මට්ටමට ගත්තොත් අපිට කියත හැකි අපි නිවාසික භාවනාවක වැඩක් ගත්තයි කියලා. නැත්නම් අපිට තාම ඔක්කත් අරමුණකට මුණ දාලා ඒකේ විස්තර කියන එකවත් තාම ගොනු වෙලා නැත්තම් අපිට කෙරෙනවා ඇති ලියන්න දන්නේ නැතුව වෙන්නේ ඇති. එහෙම නැත්නම් ලියන එකේ වටිනාකම දන්නේ නැතුව වෙන්නේ ඇති. එහෙම නැතිනම් ගංගටීනි කැපුවා වගේ එහෙම නැත්නම් ගොළුෙක් දකපු හීනයක් වගේ ඌ බබ් බබ් බබ් ගානවා ඉතින් කාටවත් තේරෙන්නේ නැහැ නේ. උට කියන්න ඕනේ. ඉතින් කියන්න බෑනේ. හීනයක් දකලා තියෙනවා. ගොළුවට හීන කියා ගන්න බෑ. ඉතින් ඒ වගේ අපි ගොළු වෙනවා. අන්න ඒක නැති කරන්නයි බුදුහාමුදුර අපට මෙන්න මේ විදිහට බලාපන් දරුවා මෙන්න මේ ටික කියාපන් දරුවා කියලා කියලා දෙන්නේ. මොකද තාම ගොළු බව, කෝල බව, කෝඩු බව තියෙනවා. මේකම තමයි එකම ක්‍රමය. නැවත නැවත උත්සාහ කරන්න කරනකොට මම හිතන්නේ මේ මේ ලියාගෙන ඉනේ ඔය වගේ විස්තර වඩ වඩා තව එන්න පුළුවන් පොදුවේ හෝ ස්පෝකලිකව. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාවට ආධුනිකයෙකු වන මා අද දින සිට අද ආදීන සිට අද දක්වා ඔබ වහන්සේට පින් සිදුවන්නට ප්‍රගතියක් ලබා ඇතයි සිතමි. ඒ දැනට ප්‍රමාණවත් දැයි දැනගැනීමේ අරමුණින් මේ ලියමි. පරයන්ක භාවනාව බුදුරජාණන් වහන්සේ ගැන අචල විශ්වාසය සහ ශ්‍රද්ධාව ඇතිව নমස්කාර කර භාවනාවට වාඩි වෙමි. මුළු ලෝම අමතක කර මම දැන් ඉන්නේ වාඩි වී බව මෙනෙහි කරමින් සිරුර සම්බර කර සහැළු කර සිරුරට සතිය ඇතුල් කර මූලික කර්මස්ථානයේ මුදුන්පත් කරගනිමි. ටිකෙන් ටික මම ආශ්වාස ප්‍රශ්වාස ගන්නවා දැනේ. මම ඒ දෙස බලා සිටීමි. ටික වේලාවක් එසේ කර ආශ්වාස නාසය අගින් ඇතුල් වන ආකාරයත් ප්‍රශ්වාස පිට වෙන සැටිත් බලා සිටීමි. එක වේලාවකින් සිතුවිලි ශබ්ද ඇසේ. එවිට මා ඊටා සතුටු වෙමි. ඒවා සමග මිත්‍ර වී මගේ කලින් තිබූ අරමුණත් ඒවා ඒම නිසා මගේ අරමුණ වෙනස් වී ගිය සැටි දැනක නැවත මුල් අරමුණට එමි. වරණ තිතේනා බාහිර අරමුණු නැති වී ගියේය. බාධක සමග මිත්‍ර නිසා භාවනාව අමාරු දෙයක්යි මට දැන් නොසිතේ. ගැටලුව ආස්වාස ප්‍රස්වාස සියුම් වී නැති වියාමක් නැත. ඒ ඉදිරියේදී විසදේවිදයි අසමි. සක්මන් භාවනාව පෙර පරිදිම ගමන් කරන බව අරමුණු කරමි. දෙපතුල් වල ඇඟිලි ප්‍රදේශ දෙකට බරගතියක් දැනේ. එම බරගතියට සහ එසවීම බිම තැබීම සතිය යොදමින් ගමන් කරමි. ප්‍රශ්නය ඒ දැනට ප්‍රමාණවත්ද? ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සැප ලැබේවා. බලවෙන කොටස ප්‍රශ්නේ තියෙන්නේ අර චබ්බත් වීමක් අපේක්ෂා කරලා තියෙනවා ඒක ලැබිලා නැහැ කියන එකයි කන්දොස් කිරියාවක් අනපින්දමක් දීලා තියෙන්නේ. නමුත් අනෙක් විස්තර උනන්දුවකින් වාර්තාගත වෙලා තියෙනවා. ඒ tempat වීම පැත්තක තියලා අර ලියපු විස්තර පිළිබඳව පොඩි විග්‍රහ කළ බැලුවොත් අපිට භාවනා කර කර ඉඳදී ආනපන ඉඳදී සද්දයක් වේදනාවක් හිතවිල්ලක් එනවා. අපි ඒක කරදරයකට ගන්න නැතුව මිත්‍ර ස්වරූපෙන් ඒක දිහා බලලා නැවත සැරයක් හිත අරමුණට ගන්න උත්සාහ කරනවා. ඒක තමයි සාමාන්‍ය වෙන්න ඕනේ. මෙන්න මේ කරගෙන යනකොට මේ යෝගාවචරය පිටකිය හිත වමනාවෙන් අරමුණට ගන්නවද නැත්නම් ඉබේම හිත දැනගෙන වැටහිලා අරමුණට එනවද කියන ප්‍රශ්නේ ඔය අරමුණ තැම්පත් කරනටත් වඩා සියුම් තරම් පිටකිය හිත නැවත අරමුණට එනකොට මේ මමයා මේක ගිහිල්ලා කරන දෙයක්ද එහෙම නැත්නම් ඒක ස්වභාවයෙන් වෙන එකද? නැත්නම් ඒක මම තල්ලුවක් දුන්නට පස්සේ ආ ස්වභාවයෙන් එනවද? අන්න ඒක පිළිබඳව මේ ලියුම් කරු නැත්නම් ලියුම් කාර්ය කට උත්තර දෙන්න කැමතිද නැහැ. පිට ගිය අරමුණ නැවත අරමුණට ගන්නකොට මූල කර්මස්ථානට එන එක අගය කරලා තියෙනවා. ඒක හොඳයි. ඒක මම කරන දෙයක්ද මට නිරීක්ෂණයක්ද මම තිබෙන්නේ නැත්නම් ඉබේ සිදුවෙන එකක්ද කියන එක සපේලාදී උත්තර කියන කැමැති දන්නේ. එහෙම නැත්නම් උත්තර කියන කැමැති නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ඒක දිහා බලන්න මම මේ දැනගෙන හිතාපහු ගන්නවද? එහෙම නැත්නම් මොකද්දෝ තේකින් වැටහිලා හිත ඉබේ එනවද කියන එක ඉගෙන ගොඩාක් විස්තර අපිට සාකච්ඡා කරන්න පුළුවන් කට උතර දෙනවනම් කට උතර දෙන්නේ නැත්නම් අන්නේ තොරතුරු ඇතුල් කරන්න විස්තරයට ඒක හරි ලේසි මේ හිතේ ගමන ගැන විස්තර කරනවා. සක්මන් කරනකොටත් මේ වැටහෙන විස්තර තියෙද්දි දිගට මේක කරන්න බලන්න. ඒ කියන්නේ තව තවත් වම දකුණ වශයෙන් විස්තර කරමින් යන්න. එතකොට වැඩි වෙලා යන්න යන්න කියන්නේ සක්මනේ පදම් වෙන්න පදම් වෙන්න වශී වෙන්න වශී වෙන්න මේක ඔය මහා ලොකු මේ සුදුරදී අඳගෙන සිල්ලා කළ කරන්න ඕන එකක් නෙවෙයි ඕන තැනක ගමනක් යනකොට අනිත්‍යව පැත්තක තියලා මේ යන බවට හිත දැම්මොත් එහෙම නැත්නම් සාමාන්‍ය සිංහ කියන බැලුවොත් පේනවා බැලුවේ නැත්තම් පේන්නේ සක්මනේ ඉඳගෙන සුදු ඇඳගෙන සුදුරදී ඇඳගෙන සිල් අරගෙන කෙරුවත් බැලුවේ නැත්තම් පේන්නේ සක්මනේ නෙවෙයි නිකන් අවිදින කොට හරි කමන්නේ බැලුවොත් පේනවා අන්නේ පේන දේ තමයි වටිනාම දේ කියලා වාර්තාගත කරන්නේ අර පරියන්කෙන් ගත්ත උපදේශය ගන්න අරගත්තට පස්සේ තේරෙයි පරියන්කේට වඩා ශක්මනේදී සද්ද ඇහෙද්දී නැත්නම් සද්ද වලින් බාධා තියෙද්දී හිත කැඩෙන්න තියෙන ඉඩ අඩුයි ශක්මනේදී වේදනා තියෙද්දිත් යම් යම් වේදනා තියෙද්දිත් ඉඳගෙන ඉන්නකොට වගේ කේදෑරි ගතියක් කඩෙතු ගතියක් එන්නේ ශක්මන් කරනකොට යම් වේදනාවක් තිය ශක්මන් කරන්න පුළුවන් හිතවිලි යම් ප්‍රමාණයක් තිබුණත් පරියන්කේදී විතර කරදර කරන්නේ සක්මනේදී ඒ නිසා අර ඉස්සෙල්ලා තිබුණ විදිහට බාහිර අරමුණු වලින් දුක් කරදර ගන්න නැති ගතිය දිනු වෙන්නට දිනු වෙනස් මොනවරක් දක්වන්න පුළුවන් සක්මනේ අන්නේ විදිහට දෙක සංසන්දනය කරමින් ඉදිරියට යන්න කියලා මතක් කරගන්න පුළුවන් එරුවන් සන්නයි ගෞරවනීය ස්වාමින් වහන්සේ එක පරයන්ක භාවනාව මා පරයන්ක භාවනාවේදී මම දැන් මෙතන යන විතර සිත යොමු කිරීමට අනතුරුව මා ඉඳගෙන සිට ඉරියව් වෙත සිත යොමු කිරීම සිදු කරමින් කකුල් නවා ඇති ආකාරය අත්හබා ඇති ආකාරය එමෙන්ම බඩ ඉහළ පහළ යන ආයුරුද වෙන වෙත සිත යොමු කරනු ලබයි. එහෙත් එසේ හුස්ම වෙත සිත යොමු නොවන අතර මා ආයාසයෙන් හුස්ම වෙත යොමු කිරීමට උත්සාහද නොකරනු ලබයි. නමුත් පින්වත් ස්වාමින් වහන්සේ මෙසේ ඉරියව්වට සිත යොමු කර විනාඩි 10ක් 15ක් අතරතුරදී සිතේ මහත් බරගතියක් පැමිණෙනු ලබයි. මෙම தත්ත්වය පැහැදිලි සමාන தත්ත්වයේ සිතුවිලි මගින් සිදු නොකරනු ලබන අතර මෙහිදී සිතුවිලිද නොපැමිණේ. මෙම தත්ත්වයෙන් පසු මූලික අරමුණ වන මම දැන් මෙතන යන්නට සිත යොමු කිරීම නොහැකි වේ. එබැවින් පාරයන්කේ කාල සීමාව උපරිම විනාඩි 15කට සීමා වේ. නිතර සිතුවිලිද නොමැති සතියක්ද නොමැති ස්ථානයක් ඇද්දයි හැඟේ. දෙක සක්මන් භාවනාව ස්වාමින් වහන්සේ මා සක්මන් සක්මනේ යෙදීමෙන් අනතුරුව වම දකුණ යන්න විනාඩි 3ක් පමණ මෙනෙහි කර පාදයේ බිම ස්පර්ශ වන අයුරු යොමු කරනු ලබයි. මෙහිදී පොළවේ රළු බව පමණක් හඳුනා ගැනීමට හැකි වේ. පසුව සිත පාදයක් පාදයන් වෙතට යොමු කිරීමේදී අත්දකින්න ලැබුවේ දකුණු පාදයේ සියලු කරුණු සිදු කරන ලබන අතර වම් පාදයේ හුදෙක් ඇදෙන් ඇදගෙන යන්නක් වෙනි. දකුණු පාදයේ චලනයේ අවාකාරව සිදුවන අතර ඒ මහත් ආයාසයෙන් වම් පාදයේ උස්තනු ලබන බවයි. මාහට මීට වැඩි යමක් නිරීක්ෂණය යොමු නොවන අතර මේ නිරීක්ෂණයේදී සිතුවිලි පැමිණීමද ඇනසිටන බවද දැනී ගියේ. ප්‍රශ්නය, පළවෙනි ප්‍රශ්නය මා පරයන්ක භාවනාව සඳහා යොමු කරන කාලය වැඩි කිරීම පිණිස කුමක් කළ යුතුද? දෙක සක්මන් භාවනාව මෙසේ පාද වෙත සිත යොමු කරමින් කිරීම දිගටම සිදු කිරීම සිදු කළ යුතුද ප්‍රශ්න දෙකයි ශ්‍රීලා දල්දා සමිතිගේ පීඩන බාන්සයට නිරෝගී සුව දීර්ඝායු සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු සක්මණේ විස්තර නම් ගුණයක් තියෙනවා ආගෙන එනකොට වැටෙනවා නමුත් පරයංග විස්තරේ මොකද්දෝ කියන්න හදනවා එළියට අවිල්ල නැහැ මම දැන් මෙතන කියලා බලනකොට බරගතියක් නැත්තම් වෙහෙසකර ගතියක් දැනෙනවයි කියලා. ඉතින් ඒක හේතුවක් වෙනවා සතිය කැඩෙන්න. ඒක නැත්තම් මේ මම දැන් ඉන්න මෙතන ඉන්නවා කියන එක බලන්න. ඒ නිසා විනාඩි 15කින් already ඉන්න බෑ නැත්තම් ඒක සීමාකාරී සාධකයක් වෙනවයි කියලා කියලා තියෙනවා. නමුත් බොහොම සරල ප්‍රශ්නයක් තියෙන්නේ මේ දැනෙන බරගතිය මේ දැනෙන වෙහෙසකර ගතිය මම දැන් මෙතන කියන එක ඇතුලේ එකක්ද නැත්නම් මම දැන් මෙතනින් පිටේ එකක්ද කියලා කිව්වොත් උත්තරේ බොහොම සරලයි. උත්තරේ බොහොම ඍජුයි. උත්තරේ නිකන් කිරිගහට මෝල් කිරිගහට මෝල් ගහින් යනවා වගේ උත්තරේ. ඒ නිසා මේ සක්මන පිළිබඳ පරියන්ක පිළිබඳ විස්තර කියපු හරියේ මේ දැනෙන වෙහෙස සහ බර මම දැන් මෙතන ඉන්නවා කියන ඉරියව්ව ඇතුලේ එන එකක්ද පිටේ එන එකක්ද කියලා උත්තරයක් දෙන්න කැමති නම් අපිට පුළුවන් ටිකක් තව ඉස්සරහට විස්තර කරන්න. බලන්න ඇතුලේ එකක් ඉතින් ඒක දිනුවන්නේ. නම් දැන් මෙතන ඇතුලේ ඉන්නේ ඉන්නකොට බරක් දැනෙනවනේ. ඉතින් ඒක තව තමන්ගේ ගමනට සාක්කියක්. ඉතින් මම මේ හිතලා කියන්නේ මම මේ හිතලා කියන්නේ කොහොමඩක්වත් කැමති නැහැ. මොකද කවුරක්වත් කැමති නැහැ එක බින්දු මාත්‍රයක් මට දෙන්න. ඔක්කොමලා බිල්ලු වගේ බලන්නේ. එකිනෙකත් කැමති නැහැ සාකච්ඡාවට තොරතුරු දාන්න. ඉතින් ඒක නිසා මට හිතෙනවා අපි අතර ගන්න දිනුව නැත්නම් sannivedanayak වෙන්නේ නැහැ. මොකද්ද හරස් වෙලා තියෙනවා. ඒක නිසා උත්සාහයකුත් ගන්නවා හැබැයි. මේ බලන්න මේ මේ තියෙන දේවල් ඇයි මේ කරදර කරගන්නේ? අපිට දාන ලැල්ලක් ළඟට ගිහලා දාන් අදින්න ගියා නම් පැය ගණන් යනවා දන්නේ නැහැ. කැරම් ගහන්න ගියා නම් ටෙලිවිෂන් එකේ ටෙලිග්‍රාම් එකක් බලනකොට බත් එක ටෝස්ට් උනත් ටෙලිග්‍රාම් එක ළඟ ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ භාවනා කරනකොට තොරතුරු එනකොට කටිගාය විනාඩි 15කට වැඩි ඉන්න බෑ කියලා කියනවා. ඉතින් මේක සාකච්ඡා කරන්න පුළුවන් මේ තොරතුරුත් එක්ක අපට සපේලා උත්තර දෙනවන්න නැත්තම් කරන්න බෑ. ඒ නිසා සක්මනේදී මේ විදිහට වම දකුණ තීරෙනකොට මේ විදිහටම දිගටම කරන්නද කියලා අහනවා. ඒත්තර කේවත් කරගෙන යන දේ වටිනාකමක් නැතුව අහන ප්‍රශ්නයක්. ඒක නැතුව වෙන මොකද්ද වන්නටන්න කියන්නේ ඊට පස්සේ නේද? යන්දම් මේ දක්වන තේරුණාට පස්සේ මේක දිගට කරන්නේ නැතුව මොකද්ද කරන්නේ? දෙකේම පේන්න තියෙනවා මේ ගොවිතැන් කරාට අස්සන් නෙලා ගන්න අස්සන්නේ වටිනාකම දන්නේ. ලැබෙන ලැබෙන එක බරක් කරගෙන ලැබෙන ලැබෙන එක ප්‍රශ්නයක් කරගෙන ලැබෙන ලැබෙන එක කරදරයක් කරගෙන. ඒ මොකද නිවන සඳහා නෙවෙයි වෙන්නේදී භාවනා කරනවා. එතකොට නම් ඕක වෙනවා. කෙලස් කපන්නවක් දුක අවබෝධ කරගන්නවත් නිවන සඳහා නෙවෙයි භාවනා කරන්නම් ලැබෙන ලැබෙන එක කරදරයක්. බලන්නකොට නම් වෙන්නේ මේ භාවනා ඉදිරියට යන්නයි හදන්නේ. ඉතින් ඒක නිසා මේකට අනුග්‍රහ කරන්න අකුල් හෙලන්න එපා. හැකිතාක් මේ ලැබෙන දේවල් භාවනාවෙන් ලැබෙන දේවල් කියලා හිතලා ඒක දිනුණු අනුග්‍රහ කරලා දිනු කිරීමකට කටයුතු කරන්න එහෙම නැතුව මේ අනවශ්‍ය සැක උපදෝලා මේ වැඩෙන ගහ මේ අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න එපා. එංගත් ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සම්බන්ධවයි. මා පළමුවෙන්ම දකුණ වම වශයෙන් විනාඩි 3ක් පමණ සක්මන් කොට දකුණු කකුල දකුණු කකුල බවත් වම් කකුල වම් කකුල බවත් මෙනෙහි කෙලෙමි. පසුව තබනවා තබනවා යනුවෙන් මෙනෙහි කොට මා හිතගෙන සිටින නැති බවත් වාඩි වෙලා නැති බවත් ඇවිදින සිටින බව මෙනෙහි කෙලෙමි. පසුව මාගේ උකුල පෙදෙස සීසෝ එකක් මෙන් ඉහළ පහළ යන බවත් මා පොළවේ පය තබන විට දැඩි රළු බවක් එසීමේදී සිසිල් බවත් ගමන් කරන විට පාදයක් පාවන ගතිය දැනගතිමි. පසුව පොළොවටම බදා පාදය තබන බවත් පොළොවේ තද ගතිය හා පාදයේ සිසිල් ස්වභාවය අඳුනා ගතිමි. පසුව මෙසේ කරගෙන යාමේදී පාදයේ පොළොවේ තබන විට මුළු ශරීරයටම දැනෙන බවත් පාදයේ පොළොවේ තබන විට හිස් මුදුනටද දැනීමක් එන බවත් වටහා ගතිමි. සක්මන් කිරීමේදී මුළු ශරීරයම වැඩ කරන බවත් වටහා ගතිමි. ගෙලින් යන බව දැනගත්තත් හොර ගහන බව වලින් වැටුණා. දිගටම මෙසේ කරගෙන යමින් පෙරවන් සරණයි. ඔව් තව කරගෙන යනකොට ඇත්තටම මේ ඒක හුස්මක් ගන්න වෙලාවේ අපේ සියලුම ඉන්ද්‍රියන් කලාප සෛල හැම එකක්ම සජීවී බවට පත් වෙනවා. අපිට ඉස්සල්ලා පේන්නේ පතුල විතරයි. ඒ අර අපේ අවධානය ඒකාග්‍ර වීම අඩු නිසා. නමුත් අන්තිමට සම්පූර්ණ යනකොට gediya පිටිම මුළු ඇඟම මේ කටයුත්ත කරනකොට පුදුම විදිහට ඒක ව්‍යායාම වෙලා පුදුම විදිහට සක්‍රීය භාවයකටපත් වෙලා මේ ඇඟ කය කන්ද ගොඩ මීමැසි පොදියක් වගේ වැඩ කරන හැටි දකිනකොට ඒක කය හිත දෙකම සුවයලවනවා ඉතින් යන්න බෑ මේ මේ තොරතුරු ඔක්කොටම අනුග්‍රහ කරලා යන්න ඇරලා සාදර වෙන්න නැතුව බෑ. මුලින් මුලින් ඒ නිසා ඔය අම දකුණු වශයෙන් හෝ ඉසවි තබින වශයෙන් මෙනෙහි කරන්න පස්සේ මුළු ඇඟේම සිදුවෙන කෘත්‍යය යමීමැසි පොදියක සිදුවෙන කෘත්‍ය වගේ බලන්න පුළුවන් තරමට සතිය සමා සක්මන්ට යන්න පුළුවන් නම් තේරෙන පටන් අරගනි අපි මේ සක්මන් භාවනාව කොච්චර නොසලකා හැරලා තියෙනවද මේ කාර්යය සලකා ගත්තොත් කය හිතේ දෙකේ ලොකු සෞඛ්‍ය සම්පන්නකමක් ඊට පස්සේ ඒකෙන් ගිහලා වාඩි වුණාට පස්සේ පරියන්කේ ලොකු අනුග්‍රහයක් ලැබෙන්න පටන් ගන්නවා ඒ නිසා මේකටත් වැඩිය සාදරව මේකටත් වැඩිය උත්සන්න මේකටත් වැඩිය ආසන්නව බලන්න කියන එක තමයි කියන්නේ. එවන් සන්නයි ස්වාමින් වහන්සේ භාවනා කරමින් සිටන විට අරමුණ පිට යාම හෙවත් සතිය බිඳීම নিরතුරුවම වගේ සිදුවේ. නමුත් ඔබ වහන්සේ විසින් කමඨාන් සුද්ධ කිරීමේදී ලබා දුන් උපදෙස් අනුව ඊට සුදුසු පරිදි මුහුණ දෙමින් මේ වන විට සතිය රඳවාගෙන සිටින කාල පරාසය දිනෙන් දින වැඩි කර ගනිමින් සිටිමි. මාහට ඇති ගැටලුව නම් සතිය පුහුණු කිරීමේදී සිත පිට යන 90ක පමණ අවස්ථාවලදී සිත පිට යන්නේ රාග චේතනාවලට වීමයි. භාවනා කරන විට පමණක් නොව සාමාන්‍ය ජීවිතයේදීද මාගේ සිතිවිලි වල රාගාධික භාවයේ මහා පීඩාවක් වී ඇත. මම රාගාතික චෛතසික පාලනය කරගත හැකි අසුරවාගත හැකි උපදේශයක් ලබා දෙනු මැනවි. පින්වත් ස්වාමින් වහන්සේ ඔබහන්සේට මේ කරන්නා වූ කුසල බලයෙන් මේ භවයේදීම නිර්වාණ අවබෝධය ලැබේවා. සාදු සාදු සාදු. කොච්චරක් මූල කර්මස්ථානට අනදර කරලා තියෙනවද බලන්න වචනයක්වත් කියෙන්නේ නැහැ. කියලා තිනවා මම මේ බොහොම මාරුවෙන් මාරු කරන කොහොම කොහම හරි වෙලාව වැඩි කරගෙන තියනවායි කියන්න නම් උනන්දු වෙලා තියෙනවා. මොත් මේ හම්බ වෙච්ච වෙලාවේ වෙන්නට වැඩි එක හුස්මක් තව එක චිත්තක්ෂණයක් කරන්න ගියොත් ඔය රාගේ කොහෙන් ගියාද කියලා හොයන්න බෑ. ඉතින් ඒ නිසා නේ රාගයට ද්වේෂ කරලා ඒක ගැන 190ක් කතා කරලා තියෙනවා. කියන කොච්චරක් රාගයට පොර දානද කියලා බලන්න. කොච්චරක් රාගයට ආහාර දෙනවද කියලා. ඉතින් අල්ලපනල්ලේ ගන්න පුළුවන් අර ආශ්වාසය ප්‍රශ්වාසය ගැන මුළු රචනෙම ලිව්වනම් ඉතින් දක්සයි ඊට පස්සේ රාගෙන්නේ නැහැ. දැන් අනේ බලන්න මේ නොදකින්න ඔබතම් මේ රාගය කියන මේ රාගෙට ද්වේෂ කරලා. මේ කවුද පොර දාන්නේ රාගෙට? මේ ඉන්න වෙලාවේ ඩිංගිත්තක් හරි ආනපනිය ආපුවේ ගැන සම්පූර්ණ විස්තර කරන්න සම්පූර්ණ උනන්දුවෙන් විස්තර කරන්න ශ්‍රද්ධාවෙන් විස්තර කරන්න. ඒතකොට රාගේ ගිය තැනක් හොයන්න බෑ. දැන් මේ ගෙටින් දත ආනපනිය මුල්ලකට ව්‍යංගල කුල්ලෙන් වහලා දීලා විස්තර කරනවා රාගේ ගැන. කවුරුත් කරන දේවල් නෙවෙයි. ඒ නිසා මේ ටිකට හරි තේරුම් අරගෙන ඒ සුබදී කෙලෙස් නැතිදී නිර්මලදී නික්ලේශීදී පුළුන්තර විස්තර කරා. ඒ කෙලෙස් ගැන විස්තර කරනවා ගැන බරපතල කෙලෙසයක්. කෙලෙස් නැති නිසා නෙමෙයි. කෙලෙස් තිබුණත් ගෙට ගන්න එපා. නික්ලිෂ චිත්තක්ෂණ ගැන පුළුවන් තරම් විස්තර කරන්න. ඉතින් මේ වගේ බොහොම සරල, ඒ වගේ බොහොම සක්‍රීය ක්‍රමයක් මේ බුදුහාමුදුරෝ දේශනා කළා තියෙන්නේ. මේ සක්‍රීය ක්‍රමයේ තියේදී අපේ විස්තර ක්‍රමය කොච්චර දෝ අර රාගය ගැන කතා කරන දඟල දඟලීල පොඩ්ඩක් බලන්න. කවදද අපි මේ පරිවර්තනයක් ඇති කරගන්නේ? බෙන්දට වැඩි මට ඩිංගිත්තක් ආනපනය කරන්න පුළුවන් කියන වචනයක් කියලා තියෙනවා. අන්න ඒක පිළිබඳ පූර්ණ විග්‍රහයක් දෙන්න. එතකොට අන්තර තේරෙයි. රාගය කියන්නේ මොන තරම් වාෂ්පශීලී දෙයක්ද? දුර්වල දෙයක්ද අර අරමුණේ විස්තර කරනකොට මේකට ඉන්නවත් බෑ වසන්නවත් බෑ ඒ නිසා කරුණා කරලා ඒ නිසි කෙනාට නිසි බලය දෙන්න අනවශ්‍ය මිනිසුන්ගේ වග විස්තර කතා කරන්න යෑමෙන් සබාව නොමග යනවා කීයට දෙයක් කියවෙන්නේ නිසා විස්තර කරන්න පුළුවන් තරම් මූල කර්මස්ථානයේ අනිත්‍යව පුළුවන් තරම් සාරාංශ කරන්න ලියලම වෙන්න සාරාංශ කරන්න බෑ නොලිය ඉන්න තරමට හොඳයි එතකොට දවසක් ඇයි පිච්චෙන බලවත් කරපු මේ රාගය මේ වාෂ්පීකරණ වෙලාවට. ඒ නිසා මූලික කර්මස්ථානයේට මුල් තැන දීලා අගය කරන්න ඉගෙන ගන්න තෙක් අපිට ඕනේ මොනම දෙයක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා ඔක්කොම පැත්තක තියලා මූල කර්මස්ථානය ගැන මුළු රචනයක් කියන්න පුරුදු වෙන්න. එතකොට ඉබේම ප්‍රශ්න විසඳලා තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. පරයන්ක භාවනාවේදී මම ඉඳගෙන සිටීමේයි සිද්දිකින් දිගටම සතිය පිහිටවන විට අරමුණු නොවන අවස්ථාවක් මොහොතකට දැනේ. එය හුදකලා වූ හිස්සු ස්ථානයක් බඳු විය. එම අවස්ථාවේදී එතෙක් වේලා නොදැනුණු ආශ්වාසත් ප්‍රශ්වාසත් නාසය අග ගැටෙන බව දැනේ. එවිට මම ඒ දෙස සිහියෙන් බලා හිඳිමි. මම හරිද කියලා දැනගන්න අවශ්‍යයි. පහදා දෙන්න ගරු ස්වාමින් වහන්සේ. වහන්සේට නිර්වාණ අවබෝධය වේවා. සාදු සාදු සාදු. මේ දැකපු ආනාපාන ගැන එක වචනයක් ලියලා දීපන්. මම මේ දැක්කේ පිරිමැදීමක්ද නාසිකාග්‍රේද කොහොමද කියලා එහෙනම් ඉතින් උත්තරේ එතන තියෙනවා. ලං කරලා කියනවා දැන් මට පොඩ්ඩක් ස්වාංශ නැකත බලලා කියනවාද මගේ කාලේ හොඳද පේනයක් කියනවාද කියලා මූල කර්මත්තානේ ළඟට යනකම් අඬ ගන්න යනවා බලන්න මේ කතා කරන ඔක්කොගෙම එතෙන්ද ගිහිල්ලා ඒක නොකියන්න තියෙන පෙළඹීම පුද්ගලික දෝෂයක් නෙමෙයි මේකටයි කෙලෙස් කියන්නේ ඉතින් මෙච්චරක් කියද්දි ඇයි මේක හිතට ගන්න නැත්තේ කොලයක් අරගෙන සම්පූර්ණ ලියන්න මූල කර්මත්තානේ පිළිවෙත විස්තරය ඉවරයි. ප්‍රශ්න ඔක්කොම ඉවරයි. ප්‍රශ්න ඉවර නිවන් දැකලා නැහැ. අඩු ගන්න ප්‍රමුඛතාවයේ දෙන්න ඕන ප්‍රමුඛතාවයේ දාන්න. ඒ නිසා මේ ඔක්කොගම තියෙන අද තියෙන ඔක්කොම එකම මේ ඕෂ්ණේ ඍතුවේ නැකතක්. මොකද්ද මන් දන්නේ නැකත මොකද්ද කියන්නේ? අමාරුවෙන් වෙන්න දින්නේ නැති කට්ටිය වෙනවා. ඒක නම් බේනවා මේ ලියුම බලනකොට කොලයක් අරගෙන එක දවසකට කර්මස්ථානේ මේකයි වැටමනේ කිරුවේ මේමයි වැටුනේ මේකයි මේ වාක්‍ය තුන ලියන්න මේ ආස්වාදයට මේ ප්‍රසවාසයට කියලා මොනවද තව කියන්න තියෙන්නේ. එතකොට මට කියන්න දෙයක් නැහැ. මේ හිතානේ නම් මම මේ යන්න ඉස්සෙල්ලා හංගගෙන ඉන්න මොනවා හරි කොහොම හරි කළ ස්වාමීන් හොරෙන් හරි ගසාගෙන හරි කන්න ඕනේ කියලා හිතන්නේ. මට මොනවත් නැහැ. මෙච්චර කින්දේ තේරෙන්නේ නැති එක ගැන මට මේ ඌෂ්ණිය ගැන තරහ යන්නේ. ඍතුව හරි නෑ වගේ මට පේන්නේ. මේ දවස්වල රිල උන්ටත් හොඳටම පිස්සු. ආවෝ බයිනවනේ. ඒ නිසා මේගොල්ලන්ටත් මොකද්දෝ ඇවිල්ලා තියෙනවා කියන කාරණාව නැතුව පටේ කරකැවෙන. පටේ කරකැවෙන. මේ කෙනා කැමතිද මේ අමාරුවෙන් මතු කරගත්ත මේ ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳ බින්දුවක් චුට්ටික් විස්තරයක් කියන්න. බොහොමනේ මලක් කියන්නේ. හිතෑයකට මුත් කබල් ඇරින්ගල මුත්තා බලනවා කියනවා. ඒ වගේ එක්කෙනෙක්වත් අද හැබැයි ලියන්න තිබෙන නිසා කවුරුත් ලියන ගතියක් තියෙනවා. හුඟක් ලියන තියෙනවා. මම කැමතියි. ඒකට හරි හොඳයි. කවදා හරි මතක තියාගන්න ඕගොල්ලන්ගේ කට උතර එළියට එනකන් කිසිම ගමනක් නැහැ. කිට්ටු කරගෙන තියෙන දැන් ආසන්න වෙලා තියෙන්නේ. ඒ නිසා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. පළවෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාව කරන විට සිහිය පවත්වා ගැනීම ඉතා අපහසු වුණා. මා වම් පාදයේ තබා වම් පසට වැඩිවර ගැටෙන වේදනාව දැනෙන ආකාරය දැනගනිමින් එවෙන්ම දකුණටත් එසේම දැනීමේ ලැබීම දැනීම ලැබමින් වම දකුණ ලෙස සක්මන් භාවනාව කළත් ඉන් සතිය පවත්වා ගන්නට හැකි වුණේ ඊට අසුළු වේලාවයි. එනම් පියවර 5ක් 6ක් පමණයි. සිත විවිධ දේවල් ඔස්සේ දුවනවා. අතර කරන්නට විදියක් තිබුණේම නැහැ. ඒ නිසා මා මේට පිළිවෙල පිළියමක් ලෙස සක්මන් කරන ඉරියව් විවිධ ලෙස වෙනස් කර බැලුවා. එනම් විටක විලුඹ පොළවේ වේගයෙන් වැඩි හෝ සමාන වැඩි අන් දෙකන දැන් ලෙස දෙවන ක්‍රමය ඇඟිලි තුඩු වලින් පමණක් ගමන් කිරීමට උත්සාහ කරමු. විලුඹත් මහපට ඇඟිල්ලත් පමණක් වැලිවල වදින ලෙස ඇවිදිමින් ඒ බව දනිමින් තවත් විදියට මේ පාය තැබීම වේගය අඩු වැඩි කරමින් කර බැලුවා. එවිට ස්වාමීන් වහන්සේ සතිය පවත්වන්නට ලේසි බවක් තේරෙනවා. එතකොට සක්මන ඒකාකාරී තදගතිය ඒකාකාරී නැහැ කියලා සිතනවා. දැන් මට සක්මනේදී සිය ඇතිව ඒකල හැකි බව දැනෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙවැනි අත්හදා බැලීම් කිරීම සුදුසුද? කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිරෝගී සුව අත්වේවා. දෙවන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ මූල කර්මස්ථානයේ නාසිකාග්‍රයයි. හුස්ම ඉහළට ගන්නා විට නාසිකාග්‍රේ හුලං වදිනවා. හුස්ම පහළට ගන්නා විට නාසිකාග්‍රේ හුස්ම වදිනවා. එවිට රස්නේ ගතියක් දැනෙනවා. මේ ආකාරයට ආනාපානය කරගෙන යන විට මහත් වෙහෙසක් දැනුන නිසා මම මට සිතුණා හුස්මට වර්ණයක් එකතු කරන්න. ඒ අනුව මම ආශ්වාසයේ නිල් පාටිනුත් ප්‍රශ්වාසයේ රතු පාටිනුත් එකතු කරා. දැන් මම නිල් පාට හුස්ම නාසිකාග්‍රේ වැඩි සුළු පිටියක්ද සහිතව උඩු තල්ලට ගොස් බටේ දිගේ පෙනහලට යනවා සතින් දන්නවා. පෙනහල පිම්බෙනවා. පිම්බීම නවතිනවා. දැන් රතු වාතය වෙනහල්ලෙන් බටේ දිගේ උඩුතල්ලට තල්ලේ වැඩි නාසිකාග්‍රයෙන් එළියට යන විට රස්න ගතියක් දැනෙනවා. ආනාපානේ සතියෙන් කරන්න කිසියම් ආසාවක් ඉන්නේ නැති වුණා. ස්වාමින් වහන්සේ එසේ වර්ණ ගැන්වීම ආනාපානයට සුදුසුද? අනුයින් වටහා දෙන ස්තේක්වා. වාංශයට බොහොම පිං. මේක සඳහා සතිය පිහිටුවා ගැනීම සඳහා ප්‍රයෝග එහෙම නැත්නම් ක්‍රම සහ විදි පාවිච්චි කරලා තියෙනවා. නමුත් මේ හැම ක්‍රමයක් සහ විදියක්ම කොයි වෙලාවකරි අනායාසයෙන් සක්මන් කරන තැනට යනකයි යන්න ඕන. අනායාසයෙන් හුස්ම වැට තැනට යන්න ඕන. ඒ නිසා හුස්ම ගැනීමට හිත හිටින්නේ නැත්තම් සක්මනේ හිත හිටින්නේ නැත්තම් අපි යම් යම් ප්‍රයෝග කරන්න ඉඩ තියෙනවා. නමුත් මේ ප්‍රයෝගය මේ බබා නලව ගන්නකම් විතරයි. ඊට පස්සේ අපි පුළුවන් තරම් බලන්න ඕනේ ඇති වෙච්ච සතිය විතරක් ඉතුරු කරලා ප්‍රයෝග පැත්තක දාලා ප්‍රයෝග වලින් තොරව ආයාසයෙන් තොරව නිසිනින්දේ සක්මන් වෙනකම් ඉබේම අනායාසයෙන් සිදු වෙන ආශ්‍රස් ප්‍රසවාසය වෙනකම් යන්න ඕනේ. එතකොට අර ආවත් ආයසරයක් ඇවිසිලා කරදර වුණොත් අර ප්‍රයෝගය යොදන්න. නමුත් ක්‍රමේ මේ ප්‍රයෝග හැලෙනවා මේ සඳහා දීලා තියෙන සම්මත ක්‍රමය තමයි මෙනෙහි කිරීම. ආස්වාස වේලාදී ආස්වාස කියලා මෙනෙහි කරන නිල් පාට කියනකට වැඩි. ප්‍රසවාස වේලාදී ප්‍රසවාසය කියන්නේ. තව ප්‍රශ්න නම් ආස්වාසල දිගටම ඇතුල් වෙනවා ඇතුල් නැතුනවා ආස්වාස ආස්වාස ආස්වාස කියලා දිගින් දිගට මෙනෙහි කරනවා. හිත පිට යනවා නම් ප්‍රසවාස නම් ප්‍රසවාස ප්‍රසවාස කියලා දිග දිගට මෙනෙහි කරනවා. මම දක්ුණෙත් එහෙමයි. ඉතින් ඒක වෙන ප්‍රයෝගයක් තමයි ඔය පිළිපෙන් ඇවිදිනවා ඇඟිලි වලින් ඇවිදිනවා වගේ කරලා තියෙන්නේ. නමුත් මේක නැතුව කරන එක මේක ඇතුව කරනවට වැඩිය හොඳයි. මොකද මේක කරන්නේයි කියලා දන්නවනේ සතිය නැති නිසා. නමුත් සතිය යම් කිසි මට්ටමකට ආවට පස්සේ අර බබා ඇවිදිනකන් දඬුවට ගහලා දුන්නට ඇවිදට පස්සේ දඬුවට ගලවනවා වගේ මේ ප්‍රයත්න වලින් ප්‍රයෝග වලින් තොරව කරන්න පුළුවන් තත්වයට යනවන හොඳයි වැඩි. නමුත් මේ ප්‍රයෝග ප්‍රයත්න දෙක නැතුව බෑ මේක අනිවාර්යම අවශ්‍ය කියලා ඒකට වාල් ගතියක් තියෙනවනම් ප්‍රයෝග ප්‍රයත්නය හොඳ නැහැ. නිසා ටික කාලයක් පරිශන කරලා බලන්න මේකේ විමුක්තිය ලැබලා සතිය සමාධිය දිකට තියුණු තියුණාට ලැබලා. ත්‍රිවංශන්නේ ගාන ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සිදු කිරීමේදී පාද ඇඟිලි වලලු කර ධන සාමාංශ පේශීන් ක්‍රියාකාරීත්වය මා අද්දුටු ආකාරය ඊයේ දිනේදී මා ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කළෙමි. එෙහිදී සක්මන අතරතුර මොහොතකට මුළු ශරීරයම බර එක් පාදයක් මත පවතින බව සඳහන් කළෙමි. ස්වාමීන් වහන්සේ එහිදී ඔබ වහන්සේ සති සම්බොජ්ජංගේ යනුවෙන් සඳහන් කළසේක. ස්වාමීන් වහන්සේ ඒ ඔබ වහන්සේ අදහස් කළේ මා සක්මන් භාවනාව සිදු කරන ආකාරයෙන් නිවැරදි බවද? එසේ නැත්නම් මා සක්මන් භාවනාව සඳහා වෙනත් ප්‍රවේශයක් ලබා ගත යුතු බවද? මම කිව්වේ නෑ සති සම්බොජ්ජං කියලා. කිව්වේ සති සම්පජඤ්ඤකින් දෙක අඳුලා දෙන්න හැදුවේ. ඉතින් ඒක ඇහිලා තියෙන්නේ වැරදියට. ඊට පස්සේ තේරිලත් නෑ ඒක මේ ස්තුතියක්ද චෝදනාවක් කියලා එක ඉරියාපතයක් දිගේ පැවැත්වීම සතිය කියනවා ඉරියාපතයක ඉඳලා තව ඉරියාපතයකට වමේ ඉඳලා දකුණට මාරු වීම සම්පජාන්නේ කියනවා. ඒ නිසා එකක් දිගේ පවත්වන සතිය ඉස්සරහට යනකොට ඥානයත් එක්ක මුසු වෙනවා. සති සීය සීබුද්ධිය බාටපත් වෙනවා. බුද්ධිය හොඳ නැත්තම් ඥානය හොඳ නැත්තම් වෙන ප්‍රයත්නයක් කරන්න. සතියත් එක්ක ඥානය වැඩෙන එක හොඳ නම් ওই විදිහටම කරන්න. අවසාන ප්‍රශ්නය. ප්‍රශ්නය කොටසයි දෙවිලා තියෙනවා. පරණ ස්වාමීන් වහන්සේ මම පළමුවෙන්ම ඔබ වහන්සේගේ ලබා දෙන කවටහන උපදෙස් පිළිවිද ඇදීමට අදිෂ්ඨාන කරගතිමි. පරයන්ක භාවනා. මම භාවනාව සඳහා වාඩි වී ශරීරයේ සැහැල්ලුවෙන් තබා ගන්නා තබා ගත්තා. දැස් පියාගෙන වාඩි වී සිටින ආකාරය මෙනෙහි කළා. ටික වේලාවක් ඉඳ මගේ මූලික කර්මස්ථානයේ පිම්බීම හැකිලිම මෙනෙහි කරන්න පටන් ගත්තා. ටික වේලාවක් එසේ සිටියා. ඒ කර්මස්ථානයේ දෙස හොඳින් බලාගෙන පිම්බීම ඇති ඇතිවන විට උදර ප්‍රදේශයේ තදවීමක්, හිරවීමක් දැනුණා. තද සමාන හැකිලෙන විට සෑහලුවක් බුරුලක් දැනුණා. මා තවත් එලෙස හිම්බීම හැකිලීම වශයෙන් මෙනෙහි කරමින් බලා සිටියා. සමහර අවස්ථාවලදී හැකිලිම දීර්ඝව දැනුණා. පොත පොතට ඇදී ගියේ නැහැ. නමුත් ටික වේලාවකින් නොයෙකුත් පාට එලි තනකොළ සහිත කඳු ආදී පෙනෙන්න ගත්තා. ඒ අතරින් එම මගේ කර්මස්ථානයේ හොඳින් හිතරගෙන ඒ දිසම බලාගෙන සිටියා. මට තිගැස්මක් ඇති වුණා. ඒත් මම කර්මස්ථානයේ හිත බැහැරට නොයවන්නට අදිස්ථාන කරගත්තා. මේ වන විට තදබල ලෙස කොන්දේ වේදනාව දෙපායේ වේදනාව දැනෙන්න ගත්තා. සිතෙන් සිහින් හිසරදයක් තිබුණා. මම කර්මස්ථානයේ පිහිටලා ඒ ආකාරයට සිටියා. සෑහෙන වේලාවකින් තරමක් දීර්ඝ ලෙස දැනුණා. පිම්බීම හැකිලිම කෙටි වෙන්න පටන් ගත්තා. කෙටි රබර් පටයක් දෙපසට ඇදීම ලංවන්න ඇදීම් ලංවෙන්නාසේ. ඒ දෙස ටික වේලාවක් බලා සිටියා. පිම්බීම හැකිලිම කෙටි වී ඉතා සිහින් වුණා. එහාට කිසිම දෙයක් කරගන්න බැරි වුණා. මම හොඳින් සිතන බව දැනුණා. ටික වේලාවකින් දැස් හැරියා. හොඳ අමාරුව හොඳ කියලා නතර වෙලා තියෙනවා. ඉතින් එයාට එනෝන මාත්‍රමයි කියලා බාර දෙන්නේ. ඔච්ච මේ විදිහට දිගට කරගෙන යන්න අර අතුරු කරදර එහෙම නැත්නම් අරමුණ දිගේ ඉන්නකොට කොන්දේ අමාරුවක් හරි පිට කොන්දේ කකුලේ අමාරුවක් හරි තියෙනකොට ඒ අමාරුවටම කියලා කර ඇරලා පැත්තකට වෙන්නේ නැතුව ඒ ආරාම අමාරු අස්සෙම යම් ප්‍රමාණයකට තමන්ගේ කර්මස්ථානයට හිත යනකොට වර එක අමාරුව ලොකු වෙනවා වර එක කර්මස්ථානෙ ලොකු වෙනවා මේ විදිහට කර්ම අමාරුව ලොකු වෙලා එතන ඉඳලා ආයේ හිත කර්මස්ථානට යනකොට මේක මම ගෙනියලා තියනවාද එහෙම නැත්නම් භාවනාවෙන්ම මේක කෙරෙනවද කියන එක හොඳට සැලකිලිමත් වෙන්න. හිත ගිය හිත නැවත අරමුණට එනකොට මේක දිගේ බලන්න පටන් ගන්නකොට හිත පිට යන හැම වෙලාවෙම පරිශන කරන්න පුළුවන්. ඒ පරිශන කරන්න කරන්න තමයි තියෙනවා කොහෙ ගියත් වේදකටට ගියත් හිතවිල්ලට ගියත් සතෙල් ආපහු එන ගමන සමානයි. මොන අරමුණට පිට ගියත් හිත අරමුණට එන ගමනේ සාර භවම ගතියක් තියෙනවා. සරුවච්චන් වහන්සේට සිදුවෙන ක්‍රමය තමයි තමයි මට සිද්ධ වෙන්නේ. ඒකට හිත යොදවන්න ඕන්න තේරෙන්න පටන් ගන්නවා සතිය මහා අමතර විදියට දිනු වෙලා එනවායි කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ මට ඒ සතහනේ අවසානයේ තියන්න බැරි වුණා. අවසාන වශයෙන් මට කිසිම දෙයක් මට හිතා ගන්නත් බැරි වුණා මේ මොකද වෙන්නේ කියලා. මොකද මම කිසිම දැනීමක් නැතුණා. ඒක නම් හොඳින් කියන එක මම වටාගෙන හිටියා. ස්වාමීන් වහන්සේ මම ඉල්ලා සිටින්නේ මට භාවනාවට ඒක අවසානයක් මට බයක් වගේ දැනෙනවා. එතනින් එහාට මට කිසිම දෙයක් නැති බව දැනුණා. හැබැයි මම ඇහැරිය හැය පිටීමකින් පොන්දේ අමාරුව දෙපළ වේදනාව ඔක්කොම නැති වෙලා තිබුණා. ඒත් මේ පළවෙනි වතාවට කවුරු අත්දැක්කත් ඒක විශාල සිලිලාරයක් අලුත් ගතියක් කෝඩු ගතියක් තියෙනවා. භාවනාවේ කිසිම දෙයක් එක සැරේකින් අතර වෙන්නේ නැහැ. ඒක ලක්ෂ වාරයක් කරනකොට කෝඩු ගතියක් නැහැ සිලිලාරයක් නැහැ ඒක නිකන් දවල්ට කනවා රැයට කනවා වෙනවා. ඒ නිසා පීගාවට තලතුණා වෙන්න ඕනේ මේ එක සැරීම වෙච්ච ගාම මේ ඔක්කොම විස්තර හොයන්න බලාබල විස්තර හොයන්න යනවට වැඩිය මේ වෙච්ච ක්‍රමේ Tamanne දරන්න පුළුවන් නම් හොඳයි කියලා හිතනවනම් නැවතත් ඕක වෙන්න දෙන්න. නැවතත් ඕක වෙන්න දෙන්න. වෙන්න දෙනකොට දෙනකොට ওই තියෙන කුතුහලය, ওই තියෙන සැකය, ওই තියෙන කෝඩු ගති නැති වෙනවා. ඉච්චරයි භාවනා කියන්නේ. ඒක තමයි තලතුණකම කියන්නේ. ඉතින් පළවෙනි සැරේ වෙනකොට ඕනම කෙනෙකුට ඕනම අත්දැකීමක කෝඩු කෝල ගත තියෙනවා. සිලිලාරයක් තියෙනවා. ඒක ආවට පස්සේ ඒක ඉක්මන් කළ දඟලන එක තමයි අපේ නුපුහු පුහුදුන් ගතිය කියන්නේ අපි පුරුදු නැති ගතිය. ඒක මොකද්ද මේක මොකද්ද කියලා කලබල වෙන්න හදනවා. දොස් කියන දෙයක් නෑ ඒක ඇති. නමුත් උත්තරේ මොකද්ද මේක නැවත වෙන්න දෙන්න. ආයසරයක් වෙන්න දෙන්න. ආයසරයක් වෙන්න දෙන්න. වෙන්න දෙන්න දෙන්න යනකොට ඒක සිද්ධි වෙනවා, වශී වෙනවා, පාලනයක් යටතට එනවා. අන්න ඒක තමයි තල තුනකම කියන්නේ භාවනාවේ දියුණුව කියලා කියන්නේ එක සැරේ නෙමෙයි. අනුපස්සන නැවත නැවතත් ඒවම අනුපස්සන කිරීමක් කරන්න තියෙනවා. එහෙමයි සර්. ඒකුත් විනාඩි 5ක් විතර වගේ කාලයක් කරන්න තියෙනවා ධර්ම සාකච්ඡාව සඳහා. අපි මෙතෙන් පටන් 3 වෙනකන් කාලය ගත කරන්න බලාපොරොත්තු වෙනවා. සක්මන් භාවනාවක් සඳහා ඊට පස්සේ අපි තුරට නැවත සාමූහික භාවනාවට මෙතෙන් රැස් වෙනවා. වාඩි වෙලා කරන භාවනාවට මේ පදේශයත් එක්කම අපේ ධර්ම සාකච්ඡා නිමාව සටහන් කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි